අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා අවස්ථාව කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනා ඒ සඳහා අපි ධර්ම ගෞරවය යුක්තව සාදුකාරය පවත්වමු සාදු සාදු සාදු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ චකෝ ආවුසෝ අරිය ශාවකෝ උපාදානං ච පජානාති උපාදාන සමුදයං ච උපාදාන නිරෝධං ච උපාදාන නිරෝධගාමිනී පටිපදං ච පජානාති තී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 ඊත්තාවතාතිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එපමණකින් ඒ ආර්ය ශාවකයා සම්මාදිට්ඨි වෙනවා. උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පතාදීන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං. ත්‍යාගේ දෘෂ්ටිය ඍජු වෙනවා. ධර්මයේ කෙරෙහි නොසැලුන ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් නොසැලෙන භාවයක් ඇති වෙනවා. සද්ධර්මයට පැමිණිච්ච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 ආගම් වල දකින්න බැරි තරම් ගැඹුරකුත් ඒකේ තියෙනවා. ඉතින් අපි ගොඩක් උත්සාහ කරනවා සාකච්ඡා මාර්ගයෙන් නැත්තම් පොතේ පතේ දැනුම අරගෙන මේක පිළිබඳ හැඟීමක් ඇතිකරනද ඒක සාධාරණ අහිංසක ප්‍රයත්නයක්. නමුත් ඒක පුළුල් වශයෙන් දැනගන්නවා කියන එක මිට වැඩිය ලොකු බරපතල වැඩක් එහෙම නැත්නම් ලොකු මෙහෙයුමක් යදවුමක් අවශ්‍ය වෙනවා අහන්නත් ඕනේ සාකච්ඡා කරලා චින්තාමේ වශයෙන් තේරුම් ගන්නත් ඕනේ භාවනා කරන්නත් ඕනේ. ඉතින් අපි ඊයේ ඒ විදිහට ධර්මදේශනා වාර හතක් ඊ වෙනකොට ගත කරලා තියෙනවා. අපි උත්සාහ කරා මේ අනිකුත් ක්‍රම වලට සම්මාදිට්‍ය විස්තර කරන අතරේ මේ උපාදාන කියන මේ වචනය සම්බන්ධ කරගෙන කොහොමද සම්මාදිට්‍යයක් ඇති කරන්නේ ධර්මයේ නොසයන ශ්‍රද්ධාවක් ඇති කරන්නේ කියලා.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 එක තැනක තැම්පත් කරගෙන ඉන්නවා වගේ වචනය කටවහගෙන ඉන්නවා වගේ ඕනකම තිබුණට නතර කරන්න පුළුවන් දෙයක්ද කියලා. මේ අතුලත කතාය නැත්නම් මේ ප්‍රපංචකරණය මේක සාමාන්‍ය අටුවාචාරින් වහන්සලා විස්තර කරන්නේ තණ්හා මාන දිට්ටි දිගේ ඉතිර පැතිර යෑම. ඉතින් ඒකට ඇත්තටම ඒ ප්‍රපංච කියන වචනයට එහෙම සරල ඍජු අර්ථයක් දෙන්නත් බෑ. නමුත් ඒක බොහොම ගැඹුරෙන් අපේ භාවනා ජීවිතයටත් ඒ වගේම විශේෂයෙන්ම භාවනා කළත් නොකළත් මේ sannivedanයට බලපාන හැටි ඉතින් අපි අද ඉන්නේ sannivedana යුගයක information technology මොසර්වචනාංශ මේ ගැන කොච්චර ගැඹුරින් විග්‍රහ කරලා තිබුණාද කියනවනම් මේ ලෝකායත විෂයක් වශයෙන් අපි හඳුනා ගන්න හදන මේ සංනිවේදන විෂයත් ইনফরmation ටෙක්නොලොජි එකත් කොමියුනිකේෂන් එකත් ඒ වගේම මේ ඇතුළත Tamange දොඩමල් වීම සහ අනිත්‍ය සමග අදහස් වමාරෝ sannivedaneදී අපි කොච්චරක් මෙහෙවිලා කටයුතු කරනවා නැත්නම් අපිට ඒ කරන දෙයින් යහපතක් සුභ සිද්ධියක් වෙනවද ඊටත් වැඩිය භයානකයි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 අපිට ඒකට ශ්‍රාවකයොත් නැහැ, දේශකයොත් නැහැ. ඒ වගේම දේශනා කළොත් ඒක නොවැටහෙන නැත්නම් අදාළ නැති එනත හරියට එලි දක්වා ගන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේක පිළිබඳව අංග සම්පූර්ණ විවරණයක් නැති වුණත් මේ උපාදාන ගැන කතා කරන වෙලාවය ගැන පොඩ්ඩක් අපි මතක් කරුවත් හොඳයි කියන නිසා මට හිතෙච්ච නිසා මේ ඊයේම ගත්ත මාතෘකාව අරගෙන මේ උපාදාන භවය තෘෂ්ණාව තණ්හපච්ච උපාදාන උපාදානපච්ච භව වශයෙන් මේ කියන සම්දිස්ථානේ මේ ප්‍රපංච සම්බන්ධ වෙන හැටි අද දවසේ වෙලාව පාවිච්චි කරොත් හොඳයි කියලා මට හිතෙනවා කාලේ නාස්ති කිරීමක් නොවේ කියලා. ඉතින් ඒකේ ඒ මුද්‍රජාන් වහන්සේ හෝ නැත්නම් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේම කොච්චරක් ඒක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 ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ වාගේම මේ සම්මාදිට්ඨි සූත්‍රය විස්තර කරනා වගේම විස්තර කරනවා අවත්නි යම් කිසි කෙනෙක් මේ කරුණු හය දන්නේ නැත්නම් ඒ කෙනාගේ මරණය කාලක්‍රියාව අභද්‍ර මරණයක් වෙනවා අවාසනාවන්ත කාලකන්ණි මරණයක් වෙනවා ඒ මොනවද ඒකේ නා ඉන්නකන් ජීවිතේ කම්මාරාමෝ හොති කම්මරතෝ කම්මාරාමතං අනුයුක්තෝ පුළුවන්තරම් වැඩ යෙදිලා වැඩ හොයාගෙන වැඩ ඇඟේ දාගෙන කිලෝරක් නැති කාටේ බහුල ජීවිත ගත කරනවා කම්මාරාමතාවය කියලා එක තරුවත් යන සඳහන් කරලා තියෙනවා ඒක සාරිපුත්‍ර සාන්ති මෙතෙන්දි මතක් කරනවා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 ඒ නිසා මේ කම්මාරාමතාවය අධික භාවය කෙනෙකුගේ ජීවිතේ පුරා චර්යා ලක්ෂණයක් විදිහට පෞරුෂත්වයක් විදිහට තියෙනවා නම් මරණය අභාග්‍ය සම්පන්න මරණයක් අභද්‍ර මරණයක් ඔය පැත්තෙන් කියන කාලකන්ණි මරණයක් කියලා කියන්න පුළුවන්. බස්සාරාම හොති බස්සාරතෝ බස්සාරාමතං අනුයුක්තෝ. කිලෝරක් නැති කතාව. එහෙම නැත්නම් කතා කරුව නැත්නම් ඉන්න බෑ. ඒක නිකන් පාළුයි වගේ. ඒක නිසා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 නගරය කියන්නේ ඒ වගේ විශේෂයෙන්ම ඒ ආසියාකරේ නගරයක් ගත්තොත් පුදුමාකාර සද්දයක් පොලකට ගියොත් ඒ කෑ ගැහිල්ල නැත්තම් බඩු විකිනේ නැහැ පොලක් නැහැ. ඒ තරම් භසාරාමතාවය ඇති වෙලා තියෙනවා. භසාරතෝ භසාරාමතා අනුයුක්තෝ. ඊගාවට හුඟ දෙනෙක් හිතනවා මේ ලෝකේ සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් එහෙම කාර්ය බහුල නොවි, ඉන්ඩස්ට්‍රියස් නොවි කතා නොකර ඉන්න තියෙන එකම දේ තමයි වකුට ගහලා බුදිය ගන්න එක. බුදිය ගත්තොත් විතරමයි ওই දෙක නතර වෙන්නේ කියලා බොහෝ දෙනා කාලා බුදිනවා. කලා නිදි. කාලා නිදි. ඒ සම්මානය ගත්තාම හරියයි කියලා හිතුවට මේක සාරිපුත්‍ර සෝන් සඳහන් කරලා තියෙනවා. ඒ නිද්දාරාමතෝ නිද්දාරාමතා අනුයුත්තෝ නිද්දාරතෝ නිද්දාරාමතා අනුයුත්තෝ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 විවික්ත චිත්තං කියලා කියන විදිහට විවේක තියෙන ආසන භජනය කරන ගතියක් නැහැ. සංගනිකාවේදී ගත කරනවා නම් ඒකේ නා කොහොම ජීවත් වෙනවද කියලා සංවිධානයක් කරගන්න හම්බෙන්නේ නැත්නම් ඒ සමාජශීලී භාවයේ අධිකකම නිසා අභද්‍ර මරණයක්, කාලකන්ණි මරණයක්, අමංගල්‍ය සහිත මරණයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සංසග්ගාරාමතෝ එලිගලි වාසයේ තියෙන්න ඕනේ. ඒ ඇලිගලි වාසය දස්සන සවන සමුල්ලේපන වශයෙන් ඒ යම් යම් කෙනෙක් නිටතර දැක දැක ඉන්න ඕනේ. එහෙම නැත්නම් එයා කටහඬ නිතර අහහා ඉන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ එක්ක සං වේලා කටයුතු කරන්න ඕනේ, ආලිංගන කරන්න ඕනේ. එහෙම නැත්නම් සංසර්ගයේ දෙන්න ඕනේ. අන්න ඒ විදිහට ජීවිතයේ Tamange පළුව හම්බෙච්ච පළුව මැදි අර බෙට හාෆ් එක ඕනේ. නිතරම කවුරු හරි වගේ සංසර්ග සංසග්ගය පවතිනවා නම් ඒ කෙනාගේ මරණයේදීත් ගොඩාක් ඉවර කරපු නැති නඩු ඉවර කරපු නැති සංසිද්ධි නිසා මරණයේදී අනිවාර්යයෙන්ම අමෝරා ගැලවිල්ලක් ගැලවෙන්න වෙනවා වියෝයක් වෙනවා පිවිපයෝගයක් දෙපාර්ශවයටම මහා කාල කණි මරණයක් වෙනවා ඉතින් මේ පහ කියලා සාරිපුත්‍ර සංසඳාන් කරන දන පపంచ රාමෝ හෝදි පపంచ රතෝ පపంచ රාමතානුයුක්තෝ යම් කිසි කෙනෙක් මේ ඇතුළත කතාවේ කෙලවරක් දැක්කේ නැත්තම් ඒකේ යෙදී ගත කරනවා දැන් අපි මේ චින්තකයෝ කියලා જાතියක් කියනවනේ පිස්සු හොඳ ඒක වැඩිම කල්පනා කර කර ඉන්නවා පపంచ රාමත අනුයුක්තෝ ඒක ලොකු ඥානයක් කියලා හිතන ඒක මීමන්සා බුද්ධිය කියලා හිතනවා ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා හිතනවා එහෙම නැත්තම් මීමන්සාව කියලා හිතනවා. මේ චින්තා හිතලා දේවල් ගන්න. ඒගොල්ලන්ට කියනවා ඒ වාග් බහුල්‍ය වචන මේ කෙටියෙන් ඍජුව කියන්න බේන්තික තියෙද්දි নানা ආකාර ආලවට්ටම් දාගෙන අලංකාර සාහිත්‍යයක් දාගෙන ඒක වටවලල්ල යනවට වාග් බහුල්‍ය කියලා කියනවා.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 විවේක ස්ථානයකට වෙලා හුදකලා වූ මගේ හිතට මෙන්න මේ මහා පුරුෂ විතක්ක හතක් හිතට පහළ වුණයි කියලා ලස්සන බුදුහාමරෝ ඉදිරිපිටි ප්‍රකාශ කරනවා වැත්තරම සරුවඥ දේශිත වචන සරුවචනාංශයේ අන්‍ය ස්ථාන දේශනා කරපුවා මේක මිතුමන් වහන්සේට එහෙම නැත්නම් මේ අනුරුද්ධ සෝන්නාන්තට ලස්සනට හිතට වැදිච්ච වෙලාව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 ඒ නිසා යා හිතාගෙන ඉන්නවා මම සීලේ තියෙන වෙලාවේ සතිය වඩන වෙලාවේ ධර්මයේ හැදෙන වෙලාවේ එන්න දෙයකට මූණ දෙනවා මිස පිටේ වනේ තියෙන මීම වගේ ප්‍රශ්න එනකොට ගැහෙන්න දඟලන්න දඟලන්නේ නැහැ. ඒක කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැහැ. ඒ ඔක්කොම ප්‍රශ්න තියෙද්දිත් විරියවන්තසයන් දමෝ නායන් දමෝ කුසීතස්ස. විරියවන්ත වේකට මූණ දෙනවා. සාප කරන්න කියන්නේ යන්නේ මම මෙච්චර බණ භාවනා කරනවා දන් දුන්න ඇයිද හදිනේ මට මෙව්ව වෙන්නේ කියන එකක්. ඒ ඒ තියෙනවා නම් ඒ කියන්නේ කරාරි නෑ. පිටේ වනේ තියෙන මීමෙක්. එයාට වැය ජීවිතේ මුණ යදන්නෙත් නෑ කියන ධර්මයේ. පටන් ගන්නකොට ඒ වගේ දුර්ලභං කාගෙත් තියෙනවා. එන්න එන්න එන්න තමන්ට ඒ විරිය එහෙම නැත්නම් ඒ දෙයකට කිලිම මුහුණ දීමේ ශක්තිය ඒක ආරද්ධ විරිය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 ඉස්සල්ලාන්නේ කොතින්ද සතිය පවත්වන්න පුළුවන් කියලා. එතනින් තමයි පටන් ගන්න. එතනදී අර තනින් කිරි දෙන පොඩි බබිකුට වගේ නැත්නම් තවානක තියෙන සියුම් ලපටි පැලැහැටි වගේ ඒකට ඔක්කොම පහසුකම් දෙන්න ඕන. දීලා මේක හැමදාම මේ පහසුකම් ඉල්ලනවා නම් එහෙනම් හැදෙන එකෙක් නෙවෙයි. කවදාකවත් දිනුවක් නැහැ. එnde ende ende ende ඒ විවිධාංගීකරණේ වෙලා සතිය යාට තේරෙනවා නම්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 විදගෙන විදගෙන විදගෙන විදගෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක පිළිබඳව ලියපු මම හිතන්නේ කතෝලික පාද කෙනෙක්ද කොහෙද? එයා ලියලා තිනවා මේ සාමාන්‍ය පු탁ජනය නැත්නම් මේ කාම භෝගී පුද්ගලයා මුලින් පුදුමාකාර ගෞරවයෙන් යුක්තව ආසාවෙන් යුක්තව මේ ආධ්‍යාත්මික අත්දැකීමක් එහෙම නැත්නම් මේ ආගමානුකූල අත්දැකීමක් ලබනද දන් දීලා අපේ වචනේ කියන සිල් රෙදි පොරවගෙන සිල් අරගෙන ඒකටම අපකප වෙලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා සිල් තුන් වට කරගෙන මේක ආරම්භ කරනවා. ආරම්භ කරලා අන්තිමට එයා කොච්චර ආධ්‍යාත්මික පුද්ගලයෙක් වෙනවද කියනවනම් කලාතුරකින් එයාට manussකම තේරෙන්න පටන් ගන්නවා අත්තරද්දක් කරා. ආ මං කොච්චර සතියින් ඉඳියත් ඕන්න මේ යතුරු මතක නැති වෙලා.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 ඒ ගතිය ඉඳලා මේ සමාහිත ගතට යණ්ඩයි අපි මේ ධර්මයේ ඇසුරු කරන්නේ. එහෙම නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිසත්නේ ඇසුරු කරන්නේ කියන එක මහා පුරුෂ විතක්කයක්. මේ ඊට පස්සේ හත්වෙනි එක වශයෙන් අනුරුද්ධාමර කියනවා පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායත් ධම්මෝ දුප්පඤ්ඤාස මේ කාරණාව දඟකේ කියලා වගේ එලිමාන් සිත කඳවුරක රැඳවියෙක් වගේ කවුරුත් පටවන එකක් නෙවෙයි සර්වඥන්සේ පාර පෙන්වුවට පස්සේ ඥානවන්තයාට තේරෙනවා. මේ හැසිරීම යම්තාක් Tamanට කිට්ටු කරගන්න ඒ සාසමාන ප්‍රඥාවක් ඕනේ. අපි සාමාන්‍යයෙන් දන්නේ ප්‍රඥාව තිබුණොත් නෑ සීලෙ තිබුණොත් ප්‍රඥාව ලැබෙයි කියලා. ඒක තමයි ආගමෙන් අපිට උගන්වන දේ. ඒක බොරු නෑ. නමුත් ප්‍රඥාවක් තිබුණොත් විතරයි සීලය සමාදන්ව රකින්නේ.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 ඉතුරු ප්‍රඥා වර්ධන වැඩපිළිවෙලට අනුයාත වෙනවා සමනලයට අතුනමන වගේ හේතු සාධු සැලකෙනවා ඒක තේරුම් ගන්න ඒකට කුසල ඡන්දයක් පහළ වෙන්න පස්සේ අදිමුඛයකින් සාක්ෂාත් කරගන්න සාති කරගන්න ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන පටන් ගන්නකොට ඒ ප්‍රඥා නැත්නම් කවදාකවත් එයාට තේරෙන්නේ නැහැ ඇයි මේ සිල්පද රකින්න ඕනේ කියලා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 ප්‍රඥාවන්තයාට මම මේ කියන දේ තේරෙයි ඊට පස්සේ යාට තේරෙයි ඒක තමයි ප්‍රඥාවේ තියෙන අග්‍රඵලය ඒක නිසා සමාහිතස්සව සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අතමහිම්බ සමාහිත වුනොත් එහෙම නැත්නම් හිත කීකරු කරගන්න වචනේ කීකරු කරගන්න එහෙම නැත්නම් කය කීකරු කරන්නේ ශක්ති ප්‍රමාණයෙන් වැරදරන කෙනාට පරිසද කරන කෙනාට නම් මේ ප්‍රපංච අඩු කරන එක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 සර්වචනාසල ගැටලලා කල්පනා කරනවා මේ ලෝකෙ මේ තරම් ප්‍රවාහ ගලනවා. ඒක නිකන් සුලිසුලියක් වගේ. දියතුලියක් වගේ. මේ පල්ලෙහාට ගන්න ගඟේ උඩහටත් ගලනවා වමටත් ගලනවා දකුණටත් බලනවා හතර දිශාවට අහමන හුලඟක් වගේ සමන්ති සබ්බන්ති සෝතා සෝතාණංකින් නිවාරේ කොහොමද ස්වාමීන් වහන්සේ මේ වල් බూరు මේ මේ සැඩ වතුර නිවාරණය කරන්නේ සෝතාණං සංවරම් බ්‍රූහි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 පළවෙනි රවුමේ දෙවෙනි රවුමේ හිතන්නවත් බෑ. ප්‍රතිමලය තමන් හා සමානව බලවත් ගහලා ගහලා ගහලා අපි හෙන්නත් කරන්න ඕනේ. එයා තංවර කරගන්න. ඊට පස්සේ අඩුපාඩු වෙලා බලලා අප කට් එකක් දීපම වැටෙන්නම 10ට ගණන් කරන්න වෙනකන් නැගිටින්න බැරි වෙන එක ප්‍රඥාවෙන් කෙරෙන්නේ. ඉතින් එවැනි බරපතල කටයුත්තකට මේ පඤ්ඤාවත් අසයන් කියන තැනට ඉඳිසලා උපට්ඨිත සතිස්ස බික්කවේ ධම්මං නායන් ධම්මෝ මුට්ඨ සතිස. සතිය නැති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 ඇඹුල් බේතක් කන්නා වගේ පැංගිරි මොනට මී කෙරුවා වගේ අමෝරාවෙන් part time job එකට බෑ පටන් අරගෙන අන්තිමට ඒක මුළු ජීවිතේටම සතුටක් පිටිච්ච ගතියක් ඇති කරන්න ඕනේ අල්පේච්ඡතාවයට එන්නෙන්න යන්න ඕනේ ඉතින් මේ සූත්‍ර දෙකම මම මේ ටිකක් විස්තර සාකච්ඡා ඉදිරිපත් කළේ මෙව ඇත්තටම වසංගලා දේශනා කළා නැහැ සරුවචනාංශේ කුළු ගන්නලා තියෙනවා නිවන කුළු ගන්නන දේශනාවල මේ ප්‍රපංච පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපිට මේ ප්‍රපංච කියන වචනය ආයතර මුලින් කිව් වචන ටික සිහිපත් කරගත්තොත් මේ හිතවිලි තණ්හා දිගේ මාන දිගේ දික්ටි දිගේ හිතලු අත හිසලුලු අත දුවන එකට තමයි ප්‍රපංච කරනවා කියන්නේ. එතන යායුතු මාර්ගයේ තිබේදී අතුරු මාර්ගයක වටවලල්ලේ යෑමක් මේ ප්‍රපංච කරනවා කියන්නේ. එහෙම නැත්නම් මේ ලස්සනට අනාකූලව ගන්න ප්‍රවාහයක හටගත්ත දියසුලියක් වගේ ප්‍රපංච කරනවායි කියන්නේ. ඒ ප්‍රපංච කරනවායි කියලා කියන්නේ අපි ඊයේ ඒ මදුපිණ්ඩික සූත්‍රයෙන් ගත්ත උද්ෘතයත් එක්ක බලනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැට රූපයක් මුලිච්ච වෙච්ච වෙලාවේ ඒ දෙක මුලිච්ච වෙච්ච බව අපි දන්නේ එතෙන්ද විඥානයේ චක්කු විඥාන වශයෙන් පෙනී හිටපු නිසා මේ විදිහටම කාණ නාසය දිව කය හිතාගන්න මේ විදිහට මේ තුන එකතු වෙලා එකතු වෙච්ච පළියට එක ස්පර්ශවි කියලා කියන්නේ මේ තුන එකතු වෙලා ආයේ ඒත් එකම නැති වෙලා ගියා නම් සිද්ධියක් වෙන්නේ නැහැ ඒක ස්පර්ශයක් වෙන්නේ නැහැ ඒක වාර්තාගත වෙන්න සිද්ධියක් බාටපත් වෙන්න අත්දැකීමක් බාටපත් වෙන්න ඒ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 එක පිට චිත්ත වීදියක් වගේ Java කැපිලා තුන් හතර සැරයක් ගියාට පස්සේ තමයි ඒක ස්පර්ශ තින්න සංගති පස්සෝ මේ තුනේ එකට ගමන් කරන්න ඕනේ. පළවෙනි චිත්තක්ෂණය, දෙවෙනි චිත්තක්ෂණය, තුන්වෙනි චිත්තක්ෂණය කෙනාට තාම මේ කරකොලත ඇරියා වගේ මොකක්ද උනේ කියා ගන්න බෑ. හතරවෙනි චිත්තක්ෂණය තමයි කියනවා. චිත්තක්ෂණ කියලා කියන්නේ මනින්න පුළුවන් එකක් නෙවෙයි. නමුත්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 සාමාන්‍ය පහේ දෙයක් ආවට අපිව අඳුනගන්න යන්නේ නැහැ. මතකෙට යන්නෙත් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි එක රැයකට හීන කෝටි ගණක් දකිනවා. උදේට මතක් වෙන්නේ වැඩිම කෙලස් තියෙන හීනේ තමයි. අනිත් අපි දන්නෙත් නැහැ. අනිත් බලනකොට නම් හීනේ ඉන්නකොට නම් පේනවා දකිනවා නමුත් ඒව නිකන් අභාවයටපත් වෙනවා. පොල් මලක් හටගත්තාම ඒකේ තියෙන හැම ඇට්ටියම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 අපි කියන මිච්ඡා විතක්ක, අසික්කිත විතක්ක එහෙම නැත්නම් පාලනය කරගත්තේ නැති විතක්කය දුවන්නේම මේ වැඩිපුර උපාදාන ඇති කරන තැනට. ඊට පස්සේ යං විතක්කේති යං තං පපංචේති. ඊතර උදාහ ආපු එක ඉතින් ඊට පස්සේ අපි මුරුංග ගහයට බුදියාගත්ත මිනිහා වගේ ඉතින් මේක ගැන නැවත නැවත කල්පනා කරනවා මේක දිනු කරගන්න හදනවා ඒකවද අයින් කරගන්න හදනවා මේ ප්‍රපංච කරණය වැඩිම උපාදාන જાතිය කාම අත්වාද සීලබ්බත දික්ටි වශයෙන් ආපු එකන කොච්චර ඒක අපි මන්මත් කරනවද කියනවනම් අපි එහි ආකර්ෂණය කරනවා ඒ ඇති වෙන ප්‍රපංචයන්ගෙන් අපි සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. ඒක උදාහරණයක් වශයෙන් කියනවා මේ ගහකට ඇවිල්ලා කොහොල්ල ගෙටයක් කොහොල්ල ගෙඩියක් කාලා කුරුල්ලා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 ගහපැත්තේ තියෙන මහා කඳේ උඩ පැල්ල ඔක්කොම සාරේ උරනවා. එතකොට එතනවල දැන් උඩ කැල්ල සවුත් වේ කියලා. ඒක උනාට පස්සේ පොළොට බැතර පස්සේ සම්පූර්ණ එක අර මාළුවා වැලෙන් වහගන්නේ කොහොමද මේ විදිහට තමයි මේ ප්‍රපංචකරණය අපි සම්පූර්ණයෙන් වහයිලා ගන්නවා එතකොට අපි මේ භාවනා කරමින් හිට බවක්වත් අපි සදාචාරයකට පොරොන්දු වෙච්ච බවක්වත් මොනම මායින් කිරිලක්වත් නෑ අපි සම්පූර්ණ හීන ලෝකයකට ගෙනියලා ප්‍රපංච සංඥා සංඛා සමුදා චරಂತಿ. Taman සම්පූර්ණ ආතුර වෙනවා. මතුරලා මන්දරයෙන්ම පරලවිච්ච යකෙක් වගේ කපුවෙක් වගේ ඉච්චින් වෙවුලන්ට දඟලන්න පටන් අර ගන්නවා ඊට පස්සේ අර කාමෝපාදාන ආවනම් ඒ මනුස්සයා කාමයට ඇදලා යන්නේ කුණු වෙච්ච බලුකුණක් කාණ්ඩ යන කබරෙක් වාගේ මොන જાති කෙරුවන් නැත කරන්න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 තියෙනවා වගේ ඒසර බුදුරජාන් වහන්සේට ඕන කරලා තියෙන මූට පළ නොකිය පලා වේදන්න මට හිතෙන විදියට බුදුරජාණන්සේ ඒ නිසා ඌට උත්තරයක් දෙනවා යථාවාදිකෝ ආවසෝ සදේවකේ ලෝකේ සමාරකේ සත්සබ්බකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය නකේනචි ලෝකේ විග්ගහ්‍යතෙත්‍ති යතාචපන කාමේ විසංයුත්තං විහෙරන්තං තම් බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුස්කුච්ඡං භවා භවේ වීත තන්නං සංඥා නානුසෙන්ති එවං වාදීකෝ අහං ආවුදෝ ඒතං අක්ඛාය ඉතින් බමුණ යන්න එපායි මේක තේරෙන්නේ නැහැ නේ කොහොමඩක් අද අපිට තේරෙන්නේ නැහැ ඉතින් බමුණ කරලා ගියාලු යන්නේ නල්ලේ රැලි තුනක් නංගලා දිවේලියට දාලා කරලා ගියයි කියලා දැන් බුදුරජාණන් වහන්සේ මේ හිතියෙන් පස්සේ ගිහිලා සංඝයාට කතා කරලා කියනවා මහන්නේ මම විවාහ වේරණ මෙතන ගියාට පස්සේ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 ඒගොල්ලෝ මේ සරුවච්චනන්සේ කපාන කපාන කපාන මදේට ගොබේට ගිහිල්ලා මේ ප්‍රසිද්ධ කරන දේත් නිසා බෞද්ධයන්ට අබෞද්ධයෝ ගහන්නේ අබෞද්ධ ආවුදොල නෙවෙයි බෞද්ධ ආවුදොලෙමයි. ගෝධනේ කිතන ඇති අපි පානදරවාදීන් දිනුවයි කිය. කරුණාකර කන්ටෙන්ට් එක කියවන්න ඒ මිනිස්සු මොකද්ද අපේ ස්වාමීන් වහන්සේලාට කියලා දෙන්නේ කියලා. කිව්වේ කවුද? ලංකාවෙම ඉඳලා අන්‍යාගම් වලට බැඳිච්ච එහෙම නැත්නම් ඒ ආගම් වල ෆාදර්ලා වෙච්ච මිනිස්සුયો කතාලා රෙද්ද උස්සලාම් පෙන්නවා ඔබ වහන්සේලගේ ඉතිහාසය මොකද්ද කරලා තියෙන්නේ ඔබ වහන්සේගේ සාස්තුන් වහන්සේ මෙහෙම කෙනෙක් වාදයට එන්න එපා ගැටුම් ඇති කරගන්න එපා කතාවට පටලවා ගන්න එපා මේක දිනලා සන්තෝෂ වෙන જાති කතාවල් නෑ යම් තැනක හුලඟක්වත් නැත්නම් මං හිටපු එකේ මං ගිය ගමනේ හුලඟක්වත් නැත්තනක් තියෙනවා අන්න එවැනි තැනක් තමයි බුදුහාමුදුරන්ගේ වාදේ. හැබැයි මේ තරම ගැඹුරට මේ පාණුදොරා වාදේ වාද කරපු අයට හම්බෙලා නැහැ. හැබැයි අපේ කෙරුවාවල් ටික බොහොම ලස්සනට හෙලි කරලා තියෙනවා. මිගිටුවත් ගුණානන්ද ස්වාමීන්ගේ හරීම මේ වාක් මේ වාද වාදාභිසිංහ ගතියක් තිබිලා තියෙනවා. වචන පාවිච්චි කරලා තියෙනවා බොහොම ලස්සනට ඒ නිසා ගොඩාවට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 ඒ ජීවිතයට බලපෑමක් කරන්නේ නැතුව මං හම්බුණාට කැලයක් මැදින් ගිය මහ උලඟක් වගේ කැලේට සියලු සුභසිද්ධිය සැලකුවාට ගිය පාරේ ලකුණක්වත් නැති වෙන විදිහට මේ කටයුතු කිරීමේදී මේ ප්‍රපංචකරණය සම්බන්ධ කරනවා මේ සරුවචනසේ දේශනා කරෝ මේ දේ ප්‍රපංචකරණයත් එක්ක ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ ඒ නැත්නම් මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ එවකට හිටපු ඒ මහා සංඝයාට දීපු යතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරෙන්ති යම් හේයකින් යම් ආකාරයකින් යම් කෙනෙකුගේ හිතක් මේ වාග් බලන බහුල්ලයට අහුණා නම් එහෙම නැත්නම් මේ කච කචේට අහුණා නම් වාදයකට හෝ මේ ඇතුළත කතාවට හෝ පටලැවුණා නම් එහෙම නැත්නම් එහෙම හොයමින් ගත කරනවා නම් එහෙම නැත්නම් ඒක උනාට පස්සේ ඒක පොත්වල ලියාගෙන ඒකට පණ දීගෙන ඒක රකින්න ගතියකටපත් උනා නම් මේ ඇති වෙච්ච මේ පටලැවිල්ල ගලේ කොටන්න උත්සාහ කරනවා නම් එත්තචේ නත්ති අභිවන්දිත අබිනදිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝතේතබ්බං අබිනන්දිතබ්බං ඔබ යම් විදියකට හිතේ ඒ විදියට හිතේ ප්‍රවාහයේ එතන විඥාන ස්රෝතේ දියසුලියක් පහළ වුණා නම්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 මේ පිට වෙනගෙන වේගෙන් යන ගමනකුයි මේ අබිරමණය ඔබ කරන්නේ. ඔබට ඒ විනුවට කල යුත්තක් තියෙනවා. ඔබට දැනගන්න තියෙන්නේ මේක දිගේ පොත්පත් සටහන් කරගෙන මේවා විසඳගෙන යන්න ගියොත් ඒ තරමටම මූල කර්මස්ථානෙන් බැහැර යනවා. අභිනන්දිතබ්බම් මේක නන්දනය කරන්න එපා. ඒක නිසා අපි භාවනා කරනකොට අපි දැන් මේ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 ඉස්සරහා. තුනක් කියන්නේ තව ඉස්සරහා. හතරක් කියන්නේ තව ඉස්සරහා. එකක් ඉන්නකොට වගේ නෙවෙයි දෙකක් ඉන්නකොට ආස්වාසයට පස්සේ ආස්වාසය ආස්වාසයට පස්සේ ආස්වාසය නැත්නම් ආස්වාසයට පස්සේ ප්‍රසවාසය ප්‍රසවාසයට පස්සේ ආස්වාසයක් වතේ යනකොට යන්න යන එක එක චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පහසා තප්පරයක් තප්පරයක් පහසා හුස්මක් හුස්මක් පහසා කෙලස් කැපෙනවා ඒක මූලිකව කෙරෙන්නේ කොහොමද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 වීර්යයෙන් කරන්න ඕනේ සම්පාදනය කරන්න ඕනේ. ඒක හරියට අර කරවල ගෝණියක් උසගෙන සෙනගක් මැදින් යන මුට්ටකාරයා අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියලාගෙන යන්නේ. මිනිහා කයියෙන් කෑ ගහගෙන නෑ හැප්පෙන එකට නාන්න වෙනවා හත් දවසක්. ඌ කියන කරන්න දෙයක් නෑ මම ඔයාලට කිව්වනේ ඔයා මොකටද හැප්පුනේ. මොකද සෙනගේ කවදාකවත් මේ මුට්ටකාරයෙකුට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඌ ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර යනවා. ඔන්න විතක්කේ. උකට තමයි විතක්කේ කියන්නේ. සෙනගට කියනවා අයින් අයින් අයින් අයින් අයින් අයින් මුට්ටේ ගත වෙලා ඉඳලා ඌ කෑ ගන්නවා. ඉතින් අයින් කියනකොට අයින් උනේ නැත්තම් දැන් මෙහෙ කියනවා නම් කියන්න තියෙන්නේ පොලිස් සයිරන් එක එක වහනේ එනවනම් පිටිපස්සේ ඌ අප්පණ ගියොත් කරන්න දෙයක් නැහැ. මම දැන් මෙන්න මේ මනුස්සයා මට ඒ කිව්වේ. ඒ පාර ඉද දෙන්න ඕනේ වෙලාවයි. සයිරන් ගහගෙන එනවනම් දැන් ලංකාවේ නම් ඇම්බියුලන්ස් ගියහන පොලිස් කාරෝ ගියහට ඌව ගණන් ගන්නෑ. මෙහෙ Taman නැත්තම් ඒක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 ඉතරයින් පස්සේම හතර වටෙම වට කරගන්නවා. එයාට තේරෙනවා නම් මේ අරමුණේ වගතුග තේරෙනවයි කියන්නේ අරමුණේ අලගිය මොලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන දන්නවයි කියන්නේ වින අරමුණු වලින් බලපෑමක් නැහැ මේ අරමුණේම හිත පවතිනවා. ඒ නිසා හිත පැවුරුතුනාට මදි ඒවට සාක්කයක් ඕන. ඒ බවට සලකුණක් ඕනේ. ඒ බවට ප්‍රත්‍යක්ෂණයක් ඕනේ.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 ඒ හිත ඒ ඒ විඥාන ස්රෝතය අලුතෙන් කෙලෙස ඇතිවීම බලක්කාලනවා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ඔබ මූල කර්මස්ථානයක ඇත්තටම සරුවචනන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කියන්නේ සතෝ වාස සති සතෝ පස සති කියලා. මේකම ඔබ තෝරාගෙන ඒකේ ඉන්න චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා මේ විතක්ක ਵਿਚාර දෙක තාක්ෂණිකව කියනකොට තියෙන තාක් පාසා තමන්ට වැටහෙන තාක් පාසා මේක ආස්වාස මේක ප්‍රසවාස කියලා ප්‍රතිපදාවේ සුද්ධ දියුණුවක් සිද්ධ වෙනවා කෙලස් කැපීමක් සිද්ධ වෙනවා. ඒ කෙලස් කැපින්ද ඉන්න වෙලාවේදී මේ බාහිරේ දැන් මෙතන තියෙන කාය ප්‍රසාදේ කාය විඥානයේනේ. නමුත් ඇහැවිල්ලා කියනවා ඔයා දන්නේ ලස්සන රූපයක් තියෙනවා පොඩ්ඩකට පොඩ්ඩක් නැතරලා බලලා යන්න කියලා. කන කියනවා කර්ණ කසායන සංගීතයක් කියනවා නැත්තම් පස්සේ මතකයක් එන නැත්නම් වටෙන් ඇහෙනවා පොඩ්ඩකට නතරලා සද්ද පොඩ්ඩක් අහලා යන්න හැමදාම නෑ හැමතැනම නෑ ගමේ පොලේ නෑ දැන් හම්බුණා බලමුද කියලා නැත්තම් අහමුද කියලා ගඳ එනවා රස එනවා ඒ දෙන්න සාමාන්‍යයෙන් ওই තරමේ හුඟක් වෙලාට පරාදයි අර දෙන්න තමයි හුඟක් වෙලාට පළවෙනි දෙවෙනියා වෙන්නේ දැන් එතකොට මේ පහස ඒ වගේම කයේ අනිත් ඇඟවල වේදනාව එනවා ඉතින් දැන් මේ අතර තරඟේ තියේදී අපි පොඩ්ඩකට හරි ඉඩ දුන්නොත්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 මේ ගියේ එක්කනාගේ දිග පළල වල අලගිය මුලගිය වංගුන් හොය හොයා ඒක දැක්කේ සුබේකටද අසුබේකටද ඉතින් මාර්යා දිනලානේ මොකද ඒව කල්පනා කරන තාක්කල් අපි මූල කර්මස්ථානෙන් බැහැරයි පාරෙන් පිට නමුත් දවසක තේරුම් ගන්න පුළුවන් පිට ගියාට කමක් නැහැ ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඒ අතමාහිත හිතේ හැටි මේකනේ කො කතා නොකර හිටපන් මේකන ප්‍රශ්න නොකර හිටපන්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 මං හිතන්නේ මේට වැඩි දක්ෂ නිදර්ශනයක් බුදුහාමුදුරු ත්‍රිපිටකයට වැඩි කියන්න පුළුවන් කියලා. දන්නේ නැහැ මේ ඊතලයක් ඇනලා තියෙන. මේක අයින් කරනවා වෙනුවට මේකේ හැඩේ බලනවා දිශාව වන්දේ ඔක්කොම බල බල ඉන්නවා. ඒ තාකල් චිත්ත ප්‍රවෘතිය ප්‍රතිපදාවෙන් කැඩෙනවා. කෙලෙස් උපදිනවා. මේක පිළිබඳ කොච්චර දැනගත්තත් දැනගන්න දැනගන්න මෙහි ලකුණු කැපෙනවා. ඉතින් කවදාද අපට හිතේ විශ්වාසයක් ඇති වෙන්නේ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 ඒක නිසා මනාපය ඇති වෙන තැන තණ්හාව නම් සංසාරේ මනාපේ නැති තැන මූල කර්මස්ථානේ මනාපයක් නැහැ ඒකාකාරී නිස දන්නවනම් දැනගන්න කෙලස් කැපිලා මෙතන ගතකරනද නැවත නැවතත් මේ මූල කර්මස්ථානේ ගතකරනද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 ඒක වාන්තරාවක් වෙච්ච බව දන්නේ නැතුව ඒකේ අලගිය මුලගිය නූල් කෑලි බල බල මේක මේ මොන මැෂින් එකේ වීප් එකක්ද එහෙම නැත්නම් මේක මේ හෑන්ඩ්ලූම් කරපු එකක්ද සින්තටික්ද කොටන්ද කීක බල බල ඉඳ ඉඳ මායя දිනු කවදා හෝ මේ යෝගාවචර තියනොත් මේ මායя මේ දාපු ලනුව කණ එක එකක් කාලා ඒක ආඩම්බරයට ගන්න මේ උපාදානය නිසා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 හොඳ දක්ෂ මුවෙක් ඇවිල්ලා මුවා ඒකට ආකර්ෂණය කරන්න ඕන කරන රසමස උල කාලා හැම ගස ගන්න නැතුව පැනලා එතුම වැදා ඇඬු කඳුලෙන් බලන ඉන්නවා කියලා. ඒක නිසා මොන කුණු හරපේ උනත් ගන්න මොන සભ્ય දෙයක් උනත් පෙනුනට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට ඇත්තටම සතිය කැඩිලා. නමුත් මේකේ තෝරන්න ගියොත් මේ හීන විවදිතනය කරන්න ගියොත් ඇයි එහෙම වෙන්නේ කියන්නේ ගිය ගමන් අපි අසීමිත කාලයක් නැවත gedera යන තියෙන අවස්ථාවක් නැති වෙලා අර කාපු රසමස උලට වැඩිය ලොකු උගලක අහුවෙනවා. රසමස උල කාලා උගල ගස ගන්න නැතුව යන්නේ කාට යෝගාවචරයි කියන නැත්නම් සම්මා යෝනිසෝමනසිකාරය කියලා කියනවා. එතකොට කාලා ඒක අර මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයති නොපචියති ආ රූපයක් දැක්ක තමයි රූපේ මනාපමනවත් පහල කරා තමයි හැබැයි එයා ඒකෙ මතින් අභිනන්දනය කරන්නෙත් නැහැ අභිවදනය කරන්නෙත් නැහැ අජෝසනය කරන්නෙත් නැහැ ඒ නිසා යාට නැවත ගෙදර යන්න තියෙන අවස්ථාව මේක අජෝසනය කරපු කෙනා වගේ අභිවදනය කෙරුවා වගේ අභිනන්දනය කෙරුව එකනට වැඩිය ගුලට අහුනේ නැහැ නේ හැම කවට රසමසවුල කෑවට රසමසවුල කාලා මෙතෙන්ට අනේක. ඉතින් මේ තරම් සියුම් ඕනම චිත්තක්ෂණයක අපි ළඟ සිද්ධ වෙන දේ එක දවසක් එක වතාවකට එක චිත්තක්ෂණයට ඇල්ලුවා නම් බුදුන් දැක්ක කීයකි. එක චිත්තක්ෂණ දැක්කනම් ධර්මයේ තියෙන නෛර්යානිකම සජීවීකම අවුරුදු 2600ට පින්නු වෙලා නැති බව තේරෙවි. කවදා හරි අල්ලපු කෙනානේ මේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ. මේ ආර්ය සංඝයා කියන්නේ. බුදුරජාණන් වහන්සේම කියනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. ගංගා නංගගේ යම්තාක් වැලිතලා වල වැලියට තියෙනද එහිට වැඩි මහණෙනි මේක දැකපු අය. මේක දැකලා ගොඩ ගිය ප්‍රමාණය ගංගානංගගේ වැලි වලට වැඩිය වැඩි. ඒ නිසා මේක නොකල හැක්කක්. අනේ මට බෑ කියලා චරිචුරු ඕනේ නෑ. හැම දකින හැම වෙලාවකම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 ඔය තමයි මේ අල්ලාගෙන මේ විස්තර විභාග හොයන දේ ඒ කාන්තේම සතිපට්ඨානෙන් පිටපැනපු තනක් නේ. ඒ බව දන්නවනම් ඕකේ අලගිය මොලගිය හොයන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒක මායාවේ ප්‍රධානම උගුල. ඔබ දැන් හැම කාලා තියෙන්නේ දැන් ඕකේ ගැස්සුනොත් සම්පූර්ණ ප්‍රපංච සංඥා ලංකා සමුදාචාරය. උඹ ඒක වහන්තරාගේ වහගත්තා වගේ ප්‍රපංච වලට යට වෙනවා. ඒක වුණොත් මාර්ගයේ දෙයියට මාර රාජධානියට ඔබ වැටෙනවා. ඔබට හැකි ඉක්මනින් තාප්පගේ බුදුරට වරෙන් ආරක්ෂක භූමියට වරෙන් එකක් මතක තියාගෙන ඉන්න මේ අසීරු අවස්ථාවේදී හෝ Tamanට තේරුනොත් මට මූලික අරමුණට යන්න ඕන කියලා වළක්වන්න මොනම බලවේගයක්වත් නැහැ. මේ අචීරෝ අවස්ථාව වුණත් Tamanට තේරුණොත් මං ඉන්නේ මේකට මේකට අහුවෙලා. නමුත් මගේ ආරක්ෂක භූමියේ 100%ක්ම තියෙනවයි කියලා. ආපහු මූල කර්මතාණ්ඩ යන්න මුක්කක්කත්ම නැති නිසා සරුවත් chance සඳහන් කරනවා මේ සියලුම උපාදානයන්ට වැඩිය සතිය බලවත් කියලා. කලින් පුරුදු කරන ලද සතිය බුදුරජාණන්සේ සඳහන් කරනවා මහණෙනි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 ඉසගිනි ගත්තකු එගිනි නිවන ලෙසටත් වැඩිය වහාම මූල කර්මත්තාන්න යන්න. අපි අජ්ජෝසේ තමයි කියලා රිංග ගන්න යන්න එපා. මට මේ අහම්බෙන් හම්බෙච්ච වටිනා ලාභයක් කියලා මේ කොහෙදෝ යන ගමන අතුරු කතාවක් නෙමේ. අන්නේ කොහෙදෝ යන ගමනක මං ඉන්නේ මේ අතුරු කතාවකටයි පොහොර දාන්න කියලා දන්නවන්න අප පාට ගින එකයි සත්පුරුෂයයි කියන්නේ ඒ නිසා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා සත්‍යයේ uppajjati කෝදං රතං භන්තං වධාරේ. උඹට කෝදයක් උපදිනවා. ඒතර බ්‍රහාන්ත රජයක් බංගන්නේ ස්කිට් කරන්න හදන රතයක් ස්කිට් කරන්න දෙන්න තු නැතකන බ්‍රහාන්ත රතයක් නතර කරන අස්වාරෝහකෙක් වගේ අස්වකරත්තකාරගේ උඹ වාහනේ පාරෙන් පිට යන්න දෙන්න තු රැක්කොත් මම උඹට රතාචාර්ය කියනවා. ආපු කෝදේ සැරවැඩි කියලා කොහොම හරි පෙරළුනොත් උඹ නිකන් තෝල්ලඩු අල්ලන මැට්ටෙක් විතරයි. තෝන්ලන්න වල මැට්ටෙක් විතරයි රාත් ද්වේෂය නෙවෙයි පන්නන්න තමයි. බිසින ක්‍රමයෙන් තමයි බ්‍රහාන්ත රතයක් දරනසේ රතං බන්තං වදහරේ. අන්න එතකොට තේනවා බුදුහාමුදුරුව අත දෙන්නේ හැබැයි පැත්තකටලා ලාවට hina වෙලා බලන ඉන්නවා. මගේ සාක්‍ය පුත්‍රයා මගේ සාක්‍ය දීතාව හරියටම සතිය සම්පජඤ්ඤය පාවිච්චි කරලා දැන් ගමන යන්න හදන්නේ බ්‍රහාන්ත වෙච්ච රතේ පාරෙන් පිටපණිට දෙන්න තුර රකින්නවා කියන්නේ මෙතෙක් සරණ තියාගත්ත මූල කර්මස්ථානේ. සම්බන්ධ මූල කර්මස්ථානේ ගෙවිලා ගියා නම් මන්දකට යන මේ බ්‍රාහන්ත බවත් එක්ක ආය මූල කර්මස්ථානේ මතුවෙලා ඇති. එවනම් නැවත ඉන්න මූල කර්මස්ථානට ආපම ඒකට නිප්ප පංච කියලා කියනවා. නැවත මූල කර්මස්ථාන පැමිණීමේ මාර්ගයට කියනවා සතුප්පාද කියලා. ඒ සතුප්පාද වෙච්ච ගමන් ඒ සෝතානු දත සූත්‍රය කියන විශාල ඥාන සම්භාරයක් එයාට පහළ වෙන්න පටන් අර ගන්නවා. මේ තරම් අනතුරකට යන්න තියේදී හැම මසහුල කා රසමසහුල කාලා උගුල ගැහෙන්න ඔන්න මෙන්න තියේදී එයා දැනගෙන ප්‍රයෝගයෙන් රසමසහුල කාලා උගුර ගසගත්තේ නැති මෝපුවෙකු එතනින් ගැලවිලා යනකොට කෙමනාට වූ උගුලාට වූ මුව වැද්ද ඇඬු කඳුලෙන් බලා ඉන්නා වගේ මායя පරදිනවා නිප්‍රපංච භාවයේ තේරුම් ගන්නවා මම හිතන්නේ අද දවසට ඇති කියලා ඉතින් මෙතෙක් කළා බණ ආපු සීල දිනාටම තෙරුවන් සරණයි. තම තමන්ගේ ඒ ඥාන ප්‍රත්‍යක්ෂ අත්දැකීම් සියල්ල එකතු කරලා මේ සාදුකීම් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියා වූ අන්තිම සරණට සැරසියා වූ කියලා තියෙන්නේ. එතකොට ඒව කියනකොට ඒ දවස්වල මාතර ලොකු සංස් කියනවා පිටිපස්සෙන් එක්කෙනෙක් ඈව් කිව්වලු.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 ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.